ශ්‍රීලංගක ධර්මදේශනා මාලාවේ 18 වන බොජ්ජංග දේශනාව සිදු කිරීම සඳහා සමන්ත චක්කවාලේසු අපවත්තන්තු දේවතා සබ්බම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භවන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භවන්තා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 අත්ථි වික්ඛවේ කාය පස්සද්දී චිත්ත පස්සද්දී තත්ත්වෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අවමහාරෝ අනුපන්නස්සවා පස්සද්දි සම්භෝජංගස්ස උපාදාය උපන්නස්සවා පස්සද්දි සම්භෝජංගස්ස භියෝ භාවාය වේපුවාය භාවනාය පාරිපුරියා සංවත්තති තී සබ්බා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ලෝකය අවබෝධ කරගන්න ඕනේ අපේ ජීවිතයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් නොගැනීම හින්දා විඳින්නා වූ යම් විශාල දුක්ඛ ස්කන්ධයන් වගේක් තියෙනවා. අපි බලන බලන තේ තිරිසන් සත්වයෝ ඉන්නවා. ඒ වගේම අපිට නොපෙනුනත් പ്രേත භූත අසුර ආදී තන්වල බොහෝ දුක්ඛ ස්කන්ධයන් වල විඳින සත්වයින් බව දන්නවා. නිරය දුකින සත්වයින් බව දන්නවා. ඒතර මේ මනුස්ස ලෝකයේ විලා අනන්ත අප්‍රමාණ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී අනන්ත දුක් විඳින සත්වයෝ ඉන්නවා. මේ ඔකරෝ හේතුව මොකද්ද? ධර්මය අවබෝධ නොකිරීම. එතකොට මේ ලැබිච්ච අවස්ථාවේදී අපි ධර්මය අවබෝධ නොකරගත්තොත් අපිටත් එවැනි දුක් විඳින්න සිද්ධ වෙනවාමයි එවැනි දුක් විඳින්න සිද්ධ වෙනවාමයි. ඇයි? අවබෝධ නොකරගත් හිත ලෝභ දේශ මොහ ඇති කරගන්නවා. අවබෝධ නොකරගත් හිතේ ලෝභ දේශ මොහ ඇති වෙනවා. ලෝභ දේශ මොහ ඇති වුණොත් විෂම ක්‍රියාවන් සිද්ධ වීම නවත්තන්න පුළුවන් කමක් ඇත්තේ ඇත්තේම නැහැ. ඉතින් ඒකින්ද අපිට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ. බොහෝම දුර්ලභ අපි දන්නවනම් මේ මනුස්ස ජීවිතය ලබා ගන්න සසර අපි විඳ දුක් මෙහෙම මනුස්ස ජීවිතයක් ලැබෙන්න අපි ඉඳ දුක් කොට දන්නව නම් කොච්චර දුර්ලභවද මේක හම්බුනේ කියලා දන්නවනම් මේක නිකන් ගලව ගොඩකට යට කරන්නේ හරිද මේක නිකන් නේද එක එක එක එක පොඩි පොඩි මේ නේද අද මාස් පාර්සල් තියෙන ගෙවල් වල නේද 70 ඒවා 60 ඒවා මම හැමදාම කියන්නේ නේද ඒ වාගේ යහපත සඳහා විතරක් මම නේද ඒවා ගැන හිත හිත මේ ඒ වගේ යහපතට විතරක් මේක යොමු කරන්නේ නෑ. ඒ විතර නෙවෙයි මේක සරසගෙන ලෝකෙට පෙන්න පෙන්න ඉන්න විතරක් මම මගේ ජීවිතය ගත කරන්නේ නෑ. හ්ම් ඊට වඩා ගොඩාක් එහාට ගිය ඒ හැම එකකින්ම අපිට ලැබෙන සතුටක්. එතකොට ඊට වඩා ගොඩාක් එහාට ගිය වැඩ පිළිවෙලක් බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවක මට කරන්න තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙකුට පින්නත් මේ ශාසනය ලැබිලා මේ ශාසනයේ ක්‍රමවේදය හම්බෙලත් වැඩි දෙනෙකුට මේ පැත්තට නැඹුරුතාවයක් ඇති වෙන්න තරමට වාසනාව ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා ශ්‍රවණය වෙන්න එකක්වත් නැහැ. ගොඩක් දෙනෙකුට. හ්ම්. එතකොට අපිට මේ ඉතාම දුර්ලභ අවස්ථාවක් තමයි හම්බලා තියෙන්නේ. ඉතින් මේක දුකක් විදිහට අපිට තේරෙන හුඟක් වෙලාවට අපිට දැනෙන්නේ දුකක් විදිහට මේ ප්‍රතිපත්ති මාර්ගය දුකක් විදිහට. පින්න මේ ප්‍රතිපත්ති මාර්ගය දුකක් නෙවෙයි ප්‍රතිපත්ති මාර්ගය සැපයක්ම බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරියට දුක් දෙන දෙන්නෙක් ඉන්නවා කියලා මම ඊයේත් මතක් කරා. අපිට ඉන්නම දෙන්න බැරි දෙන්නෙක් ඉන්නවා. නිදා ගන්නවත් දෙන්න වෙලාවකට. ඒ තමයි මේ සිතයි කයයි දෙක. ඒ දෙන්න පුදුම බලපෑම් කරන්නේ නේද? ඒක දිගට ඉන්න දෙන්නේ නැහැ, ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ, නැගිටලා ඉන්න දෙන්නේ නැහැ, ඇවිදින්මින් ඉන්න දෙන්නේ නැහැ, නිදාගෙන ඉන්න දෙන්නේ නැහැ. නේද? එක එක එක කියන එක දැන් උනත් තව ටිකකින් නලියන්න කියනවා ඉන්න දෙන්නේ නැහැ විදිහට. නේද? අර පැත්තට හැරෙන්න මේ පැත්තට හැරෙන්න ගිය කිය කියනවා. ඒකට හැරෙන්න ඕන අපි. ඒ විතර නෙවෙයි මේ හිත මොකද? එයාත් අරව බලන්න, මේවා බලන්න, මේවා අහන්න, අරව අහන්න කියලා ඉවරක් නැතුව භවන පුච්චන හැරෙන්න කියනකොට හැරුණ නැත්නම් භවන පුච්චනවා. බලන්න යන්න කියලා හිත කියනකොට බලන්න කිය නැත්නම් ඇතුලෙන් භවන පුච්චනවා. නේද? ගිනි දෙකකට මැදි වෙලා අපි නේද? ඒ ගිනි නිවමින් ඇතුලෙන් ඇති වෙන ගින්න සහ කයෙන් ඇති වෙන ගින්න නිවා ගන්න කොහොම හරි නේද? කොහොම හරි බලන්න කියලා කියනකොට ඉතින් ඒ ගින්න පත් වුණාට පස්සේ එහෙම කැමති දේවල් බලන්න අහන්න විඳින්න කියලා අපේ හිත කියනවා රාගාදී කෙලෙස්වන් වල යෙදෙන්න කියලා කියනවා එතකොට එවැනි ගිනි පත් වෙනකොට මොකද කරන්නේ ඒ ගින්න මම නිවන්න ඕනේ ඒ ගින්න නිවෙ නැත්තම් මට බනවා නේද මට රත් වෙනවා මට ඉන්න අපහසුයි නේද ඒකින්ද මොකද කරන්නේ මම මේ කිලෝ 80 ගිනි ගත්ත ශරීරයත් අරගෙන ඉතින් දුවනවා කොහොමද දුවන්නේ කියලා අහපුවාම කොහොමද කියන්නේ? බරුව බලන්න යනවා. අරවල් දේවල් අහන්න යනවා. හ්ම්. ගෙවල් දොරවල් බලන්න යනවා කියලා නෙවෙයි කියන්න ඕනේ. මොකද කියන්න ඕනේ? ගිනි නිවන්න යනවා කියලා කියන්න ඕනේ. මතක තියාගන්න. හරි මතක තියාගෙන කියන්නේ. මම මේ ගිනි නිවන්න යනවා. කොහොමද ගිනි නිවන්න යන්නේ? අන්න අර දැක්කම මම ගින්න නිවෙනවා. ආන් එහෙම කියන්න පුරුදු වෙනවා නම් හොඳයි නේද කියන්නේ. ඇත්ත ඒක නෙවෙයිද? නේද? ඇත්ත ඒක නේද? ඉතින් ඇත්ත ඒක අපි හරියටම හරියටම කතා කරන්න පුරුදු වුණා නම් හරි වටිනවා. එහෙනම් මම දරුවා බලන්න යනවා කියලා ඔක්කොත් ආදරය කරනවා බලන්න යනවා ඔක්කොත් කියලා නෙවෙයි කියන්න ඕනේ. මගේ හිත ගිනි අරන්න මේ දවස්වල මම යනවා ඒක ඒක නිවන්න. එතකොට ඉස්සරහින් ඉන්න කට්ටිය අහයි ඊයේ ගියා නේද? ඔව්. ඊයේ ගිහින් නිවාගෙන ආදෝල ආයපත් වුණානේ. <laughs> එතකොට එහෙම කියන්න ඕනේ. ඉස්සරහ කරන මම දැක්ක ඊයේ යනවා ඒ පැත්තේ. ඔව් ගියා ගියාම අඩු වුණා. අද උදේ ආයෙපත් වුණා. දැන් මං ආවනවා. මං ආයනවා නිවන් දේ කියලා කියන්න ඕන. ඉතින් පත් වෙන පත් වෙන ගිනි නිවමින් මේ ශරීරය සහ මේ සිත නේද එක තැනකට දාවන්න බැරුව ඒ වාගේ බලපෑමකට යට වෙලා මෙහි කාර්කමකට අහු වෙලා වගේ වහල්කමකට අහු වෙලා වගේ සැඩපහරකට අහු වෙලා වගේ පින්නන්නේ යන්නම් වාලේ යමින් ඉන්න වෙලාවක් මේක. ඉතින් උතුම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපේ මේ ගිනි දැකලා දේශනා කළ තියෙන ධර්මයෙන් හරිද? පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ මොකද්ද? පස්සද්ධිය කියන්නේ මොකද්ද? ඔන්න සිතත් කයත් දෙක නේද? නිවා ගැනීම, කෙලෙස් දැවිලි වලින් නිවීම. කෙලෙස් දැවිලි වලින් මේවා නිවන්න පුළුවන්. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ ඒකයි. හරිද? යම් කිසි කුසල ආරම්මණයක හිත නංවා ගත්තොත් ඒකාග්‍රව මොකද වෙන්නේ? දැන් අපි මේ වෙලාවෙම දන්නවා බණ අහහා ඉන්නකොට මම ඊයේත් මතක් කරා හුස්ම ගන්නවා දැනෙන්නේ නැහැ. නේද? ඔය ඉඳගෙන ඉන්න ආසන වලට මේ කය තද වෙලා තියෙනවා දැනනවද? නෑ. ඒ කය තද වෙලා තියෙනවා දැනෙනවාද කියලා මම අහනකොට ආය හුස්ම මතක වෙනවා. හුස්ම හුස්ම දැන් ඕන දැනෙනවාද කියලා බලනකොට ඇසිපි හොල්න එක මතක වෙනවා. ඇසිපි හොල්නවාද කියලා නම් මම මේ බල බල ඉන්නකොට මගේ ඇඟේ ඇඟින් ගෑවිලා තියෙනවාද කියලා මතක වෙනවා. නේද? අමතක වෙනකොට දැනෙන්නත් වෙනවා. එක සැරයකට දැනෙන්නේ එක දෙයයි. එහෙනම් මේ හිත පුරුදු කරොත් වෙන තරමට මෙතන තියෙන කිසි දෙයක් දැනෙන්න මගේ දිහා බලාගෙන මං කියන දේවල් අහගෙන ඉන්න මේ අතෝ කොහේ හරි ප්‍රිය තැනක හරි අප්‍රිය තැනක හරි හිතරින් ගියොත් මෙතන වෙන්නේ මොනවද කියලා මොකක්වත් දන්නේ නැහැ. නේද? ඒක මං කියන හින්දාද කියන්නේ? නෑ. මේ අත දන්නා එක. නේද? හොඳටම දන්නවා. හිත කොහේ හරි ගියොත් මෙතන තියෙන කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එහෙනම් හිත අකුසලෙහි ගියොත් අකුසල් ඇති වෙන ලෝභ දේශ මොහ ඇති වෙන තැන් වලට ගියොත් එතනපත් වෙනවා නේද හැබැයි හිත කුසලයකට ගියොත් එතනපත් වෙන්නේ නෑ අන්න රත්න වෙන හිත රත් නොවන තැනකට එක දිගට හිත යවුවොත් කය දැනීමත් නැති වෙනවා එහෙනම් කුසල ආරම්මණයක හිත එක දිගට නැවතුවොත් කුසල අරමුණක හිත එක දිගට නැවතුවොත් හිතේ රත් වීමක් නැති වෙනවා කයේ දැනීමක් නැති වෙනවා. එහෙනම් වේදනාත් සංසිඳෙනවා, සංඥාත් සංසිඳෙනවා, සංස්කාරයන් සංසිඳෙනවා, විඥානය සංසිඳෙනවා කියන්නේ කෙලෙස් දැවිලි වලින් නිවෙනවා. කෙලෙස් දැවිලි වලින් නිවෙනවා. ආන් එකට කියනවා පස්සද්ධිය කියලා. මොකද කියන්නේ කරන්න පුළුවන් දෙයිද? පුළුවන් දෙයක්ද පරිදයක්ද? පුළුවන් දෙයක් පින්නත් පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා එන්නත් මං කුසලයේ වඩන්න කියනවා කුසලයේ වඩන්න කියනවා. ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මං කියන්නේ නෑ කියලා. හරිද? එහෙනම් මේන්න මේ தත්වයෙන් ඇරෙන්න මේ தත්වය උදා කරගන්නා මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ඔය පස්සද්ධිය ඇති කරන තුරුම සත්‍ය දුක් විඳිනවා කියලා. හ්ම්. ගිනි දෙකකට මැදි වෙලා ප්‍රධාන ගිනි දෙකකට මැදි වෙලා වහල්කම් දෙකකට මැදි වෙලා විඳින මේ කරදරය අපි දැක්කේ නැහැ. අපිම විඳින වදේ අපි දැක්කේ නැහැ. ඇයි අපි දැක්කේ නැත්තේ? කෙලෙසින්ද? හරිද? දැන් මම අර බත් කතාවක් කිව්වා මතක් කරන්නද? නේද? ඒක හොඳයි. බත් වලින් සැප තියෙනවද නැද්ද? තියෙනව නේද? බත් වලින් සැප තියෙන කොයි වෙලාවටද? බලේ තියෙන වෙලාවටද? බඩගින්න වෙලාවට බඩගින්න එනකොට බත් මටත් සැප තියෙනවා. නෑ බත් වලින් සැප තියෙන කොයි වෙලාවටද දිවේ වැක්කිරෙන වෙලාවට. බඩගින්න වෙලාවේ අවශ්‍ය වෙලාවේ දිවේ එක වැක්කිරෙන්න ඕනේ. නේද? දිවේ ගෑවෙන්න ඕනේ. ඔය චුට්ට විතරයි නේද බත් වලින් තියෙන සැප. බත් වලට අදාළව අනිත් ක්‍රියාවන් බලන්න. අනිත් කොයි ක්‍රියාවද බත් වලින් සැප තියෙන්නේ කියලා. බත් හින්දා කුඹුරු කොටන්න වෙනවා. බත් හින්දා නේද? නේද කොටන්න වෙනවා, හාන්න වෙනවා, වපුරන්න වෙනවා, ඉහින්න වෙනවා නේද? ඊළඟට නේද? ගොරන් කපන්න වෙනවා, වී එකතු කරන්න වෙනවා, පාර ගන්න වෙනවා, වී එකතු කරන්න වෙනවා, වී කොටන්න වෙනවා, හාල් ගරන්න වෙනවා. ඔය එකක් සැපද? නෑ. අන්තිමට බෙදන්න වෙනවා සැපද? අනන්ද වෙනවා සැපද? හපන්න වෙනවා සැපද? <laughs> හපද්දි සැප නැහැ. කොළුරාව දිවේ ගෑවෙද්දි තමයි සැප. ඊළඟ දිවෙන් පල්ලහාට ගිය වෙලාවෙ නම් මොකද? බඩ පුරවලා නම් දුකයි ආය. මේ ආයෙ වයින් කරන්න ගියාම ආයෙ දුකයි. මේ වයින් කරන්න තැන් හදන්න ඕනේ. ඉතින් බත් හින්දා විඳින දුක සැප කොච්චරද? දිවේ ගෑවෙන මාත්‍රේ විතරයි. හැබැයි ඒකත් බඩගින්න තිබ්බ නැත්තම් නෑ. හරි. හ්ම්. එහෙනම් කැමති කැමති වෙලාවට බත් වලින් සැප ලැබෙන්නේ නෑ ඉතින් දැන් තේරෙන්න ඕනේ මේ ජීවිතේ හැම දෙයක්ම හැම ක්‍රියාවක්ම අරන් බලන්න හැම ක්‍රියාවක්ම අරන් බලන්න මහා දුක්ඛඳක් විඳින අතර වාරේ චූටි සැප වගේ ඉතින් අපිට පේන්නේ අන්න අර පුංචි සැප විතරයි ඉතින් ඒ වගේ මේ දුක් ගොඩක් විඳින මේ ජීවිතය ඔන්න දුක් වලින් මුදවාගෙන සම්පූර්ණයෙන් తాවකාලිකව මුදවාගෙන සැපයක් විඳින අවස්ථාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්නේ පස්සද්ධිය කියන එක ඇති වෙච්ච වෙලාව විතරයි. එහෙනම් ඊයේ අපි ඔය ගැන බොහෝ දේවල් කතා කරා. අද මේ කෙටියෙන් මතක් කරන්න යන්නේ අද අපි කතා කරන්න තියෙන්නේ පස්සද්ධිය ඇති කර ගැනීම සඳහා කළ යුතු දේ කළ යුතු දේ කියන එක. පස්සද්ධිය කියන්නේ මොකක්ද එතකොට යම් කිසි සංසිඳීමක් තියෙනවා නම් මොනවාද වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාරා ස්කන්ධ විඥාන ස්කන්ධ කියන ස්කන්ධයන්හි පස්සද්ධි පටිපස්සද්ධි පස්සම්හනා පටිපස්සම්හනා පස්සම්දි තත්තං කියන ආකාරයට යම් කිසි සංසිඳීමක් මේ වේදනා සංඥා සංකාර විඥානික නිස්කන්ධයන්හි යම් කිසි සංසිඳීමක් වේද යම් කිසි කෙලෙස් කෙලෙස් දැවිලි වල නිවීමක් වේද විශේෂයෙන් නිවීමක් වේද අන්න ඒකට කියනවා පස්සද්ධිය කියලා. මේකට මූලික වෙන පළවෙනි කාරණාව විදිහට දේශනා කරේ නිවැරදි මානසිකාරයයි. නිවැරදි මානසිකාරයයි. අන්නේ නිවැරදි මානසිකාරය කියන එක ඇති කරගන්න යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න මොකද කරන්න ඕනේ? ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. ඒක අපි ඉස්සෙල්ලාම කෙටියෙන් සාකච්ඡා කරලා ඉමු. ඊට පස්සේ භාවනා කරන කෙනෙකුට කොහොමද පස්සද්ධිය ඇති කරගන්න කටයුතු කරන්නේ කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් දැක කවිලි දැවිලි සහිත වේදනාව උපදවා ගන්නවා. මට මේ ස්ත්‍රී රූපයේ අවශ්‍යතාවයක් ඇති වෙලා පුරුෂයෙකුට තැවිලි දැවිලි සහිත වේදනාවක් හට ගන්නවා. එතකොට සංසිඳීමක්ද? නෑ. අන්න බලන්න එයා එයාට එතකොටම වෙන ස්ත්‍රී රූපය දකිනකොටම එයාගේ මානසිකාරය හැම විදිලා හැම විද හරිද? චුට්ටක් මස් පෙන්නවා. මොකද වෙන්නේ? ඉවරයිද නැද්ද කොහොමද? තෛරි වැලි ඔක්කොම කරයි. මේක කරන්න බැරි එකක්ද? මේ වරණ පුංචි කාලේ නම් හැදිච්ච මනසකාරයක් මම කියන්නම්. ඒ මනසකාරයේ ස්වභාවය තමයි අපි තුමකෝ පැහැපත් කියලා කියන්න පුළුවන් මුහුණක් තියෙන කෙනෙක් අත්දක්වා අත්දක්වා මේ අත් වැහෙන්නම ඝන ඇඳුමක් අඳගෙන පාරක යනවා. හරිද? මේ මුහුණ දකිනකොට කෙනෙකුගේ සිතේ රාගාදී කෙලෙස් ධර්ම නිසා වෙන හෝ වෙනත් කාරණාවක් නිසා වෙන අත්තර මේ ශරීරයේ පැහැපත් සම පිළිබඳව ඒ ඇඳුම විනිවිද මානසිකාර ගත වෙන ස්වභාවයක් ඇති වෙන ඇති වෙන ගතියක් තියෙනවද නැද්ද තියෙනවා එන්න එක ඒ මානසිකාරයේ වැඩ පිළිවෙලක්ද නැද්ද ඒක මානසිකාරයේ වැඩ පිළිවෙලක් නේද හ්ම් එතකොට අරක අපි හිතමුකෝ මිලිමීටර් 3ක් විතර ඝනකම් කියලා අඳන් හිටිය ලොකු කබහක් වගේ එකක් අඳන් හිටිය කියලා ඒ මිලිමීටර් 3ක් ඝනකම තිබ්බ ඇඳුම විඳින්න පුළුවන් නම් හිතට, මනසට. තව චුට්ටක් විඳින්න පුරුදු කරන්න බෑද? තව චුට්ටක් විඳින්න පුරුදු කරන්න පුළුවන් අන්න නිවැරදි මානසිකාරය. හරි තව චුට්ටක් විඳන ඉවරයි. එතකොට කෙලස් තව දෙන්නේ නෑ. තේරෙනව නේද? හැමත යන්ට යට චුට්ටක් මතක් වුණා නම් ඔක්කොම ඉවරයි. මම හැමදාම කියන්නේ දැන් මාස් කිලෝ 15ක් විතර මෙතනට ගේන්න කියනවා. හරිද? ගෙනල්ලා හොඳට ඉට්ටෙද්දකින් අහන්න කියනවා. උතන්ඩ කියන හොඳට හොඳට පැක් කරන්න කියන එක ලේ බහින්න තියෙන්නේ. උඩින් පිරිසිදු රෙදි කෑල්ලකින් ලස්සන රෙදි කෑල්ලකින් වහන්න කියනවා. දැන් උඩින් පිරිමදින්න කියනවා කාට හරි මේ බලන් හිටිය කෙනෙකුට ඇවිල්ලා උඩින් පිරිමදින්න කියනවා. දැන් මොන වේදනාවක්ද ඇති වෙන්නේ? සැපයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා එකක් දෙන්නේ. ඇයි? ඉතින් මේ රෙදි කෑල්ල පිරිසිදුයි බොහොම හොඳ එකක් නේ. ඒක උඩින් යට තිබ්බේ. ඇයි යට පේන්නේ මොනවද? අන්න බලන්න මස් සංඥා වෙනවා මට. නේද? මස් සංඥා වෙනවා. ආන්ගේ මස් සංඥා වෙන හින්දා මට ඒ පිරිමැදීම සැපගෙන දෙන්නේ නෑ. තණ්හාව උපද්දවන්නේ නෑ. ඇයි මස් ගෑවිලාද? මස් පෙනුලාද? නෑ. ආන් එහෙනම් දැන් මේ මස් අරමුණු වෙන්නේ කොහෙද? මගේ මානසිකාරයට. නේද? හරි. මම ඔබට අර අම්බල්පුරේ කියනවා. මොකද මතක් වුනේ? හොයන්නත් ඒ බස් ස්ටෑන්ඩ් එකක් නැද්ද අනුරාධපුරේ? ආ මතක් වෙන්නේ නේද? හ්ම්. එතකොට මහනුවර කියනවා. ගල්බා වහන්සේ. නේද? වැඩියෙන් අපි ආශ්‍රය කරපු දේ තමයි අපිට මතක් වෙන්නේ. අපිට සාමාන්‍ය වශයෙන් පින්නත් මේ ලෝකේ ජීවත් වෙනකොට අපේ මානසිකාරය එහෙමයි. කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මුදු ආදි වශයෙන් අසුබ නිමිත්ත පුරුදු කරපු කෙනෙකුට ශරීරයකට අතක් තියෙනකොට අන්න අර මස් ගොඩ උඩ අර පිරිසිදු අඳුමෙන් වහලා තිබ්බ ඇඳුම උඩ අත තියෙනකොට අසුබ නිමිත්ත පහළ වුණා වගේ මනුෂ්‍ය ශරීරයකට අත තියෙනකොටම ඒ අත වදුනේ මස් ගොඩක්කට උඩින් කියන සංඥා වෙනවා හරිද ආන් එතකොට ඒ මානසිකාරය එයාගේ තැවිලි දැවිලි නිවා දානවද නැද්ද නේද? ඒ සංඥාව අර බලන්න. ඒ සංඥාව කෙලස් නිමිත්ත සංඥාවද නැද්ද? ඒ සංස්කාරය කෙලස් නිමිත්ත දැවිලි නිමිත්ත සංස්කාරයද නැද්ද? ඒ වේදනාව දැවිලි නිමිත්ත වේදනාවද නැද්ද? එහෙම නොවුනනම් ඇති වෙන්නේ මොකද්ද? අයෝනිස මනසිකාරය තිබුණා නම් ඇති වෙන්නේ මොකද්ද? නේද? කෙලස් සහිත වේදනාවක්. නේද? කෙලස් සහිත සංඥාවක්. කෙලස් සහිත සංස්කාරයක්. කෙලස් සහිත විඥානය. තේරෙනවද? එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන එක අති ප්‍රබලව නේද? පස්සබ්දයට හේතු වෙනවද නැද්ද? එහෙනම් මනසිකාරය අදිෂ්ඨාන කරලා හදාගන්න පුළුවන්. බෑ. නේද? ඉන්නකො මම ඊට පස්සේ මනස ශරීරයකට අතදිනකොට මස් මතක් කරගන්නවා කියලා ඉතින් අහම කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒකයි මනසිකාරය කියන එක තේරුම් ගන්න. හරිද? එහෙම අදිෂ්ඨානයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වෙන විදිහට මම සකස් කරගන්න ඕනේ. එන්න ඒ විදිහට කෙලස් අඩු වෙන ආශ්‍රව අඩු වෙන ආකාරයේ මානසිකාරය සකස් කරගත්තාම ඒ මානසිකාරයගේ ක්‍රියාවලිය අපේ ආශ්‍රව අඩු කරනවා. ප්‍රසද්ධිය ඇති කරනවා. හරිද? හැම පැත්තක්ම එහෙමයි. එතකොට අන්න එතකොට පහළ වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පහළ වෙන්නේ කෙලස් දැවිලි වලින් නිවිච්ච තත්ත්වයක්. එතකොට කියනවා පස්සද්ධිය කියලා. පැහැදිලිද? එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මුලින්ම මතක තියාගන්න ඕනේ. උපන් පස්සද්ධිය ඇති කරගන්නත් නූපන් පස්සද්ධිය විපුලභාවය පිණිසත් ඒකේ බහුලත්වය පිණිසත් මේ යෝනිසෝ මනසිකාරයමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් යම් තැනකට වෙලා ඉඳගෙන කටයුතු කරන භාවනා යෝගියෙක් ගැන සහ සාමාන්‍ය ජීවිතය කියන දෙකේදීම පස්සද්ධිය ඇති කරගන්න හේතු වෙන කාරණා පිළිබඳ කෙටියෙන් හරි අපි සාකච්ඡා කරගන්නම ඕනේ. පළවෙනි කාරණාව පින්නත් මේ පුදුම හිතෙනවා. ප්‍රණීත භෝජන සේවනතා. හරිද? දැන් භාවනා කරන කෙනෙක් ගැන මේ විශේෂයෙන් කියන්නේ මේ භාවනා කරන කෙනාට එයාගේ මානසික ස්වභාවයේ ඒ වේදනා ආදිය සංසිඳෙන්න යම් ප්‍රමාණයකට ඒ වෙලාවේ භාවනා වර්ධනය කරගන්න එයාට අවශ්‍ය විදිහට අවශ්‍ය ආහාර පාන ආදිය ඕන වෙනවා. හරිද? කූර ආහාරය ආදිය දිගටම දිගටම එයාට ලැබුණා. මේ මේ দমনය කරපු හිතක් තියෙන කෙනෙක් ගැනද මේ කතා කරන්නේ? නැහැ. මේක පස්සද්ධිය ඇති කරගන්න මේ. ඒ කියන්නේ නේද දැන් අපි හිතන්නකෝ කෙනෙකුට අපි දෙනවා එයා එයා ඉක්මනට භාවනා කරන්න අපු දෙන කලුතෙන් හරි එයාට මම කියන හැමදාම වතුරයි බතුයි තමයි කන්න දෙන්නේ ඉන්නවා ආසාව කරන්න ඕනේ කියලා මේ වෙනස අද උදේ වතුර බතුයි කනවා හරිද හෙටත් හෙටත් වෙන වතුර ටිකක් දාලා බත් ටිකක් දෙන්න බඩ පිරෙනවද කියලා දැන් ඊට මැති ප්‍රශ්නයක් වෙනවද නැද්ද පස්සේ පුළුවන් විදර්ශනා කරලා මේක සම්පූර්ණයෙන් අයින් කරන්න නම් පටන් ගන්නකොට මෙයාට වතුරයි බතුයි මම දුන්නොත් මෙයාට තුන්වෙනි දෙවෙනි දවසේ හැන්දාව විතර නේද පළවෙනි දවසේ හැන්දාව විතර වෙනකොට ආන්ත දැවිලි තැවිලි සහිත වේදනාව උපදිනවා අනේ මට රසට කැම ටිකක් කන්න කවදද කියලා නේද කවදද මේ භාවනා මධ්‍යස්ථානයේ ග්‍රහණයෙන් මම විදෙන්නේ <laughs> නේද අන්න බලන්න එයාට දැන් සංස්කාරයන් පහළ වෙන්න පටන් ගන්නවා ඒකද අන්න ඒවා දැනට සංසිඳවා තියන්න ඕනේ ඇයි දැනට සංසිඳවා තියන්නේ අවබෝධය ඇති වෙන වතුර අවබෝධය ඇති වෙලා ඇති වුණාට පස්සේ වතුර බතු හැමදාම ගන්න පුළුවන්. එහෙනම් ප්‍රස්තද්ධිය ඇති කරවීම සඳහා යම් ප්‍රමාණයකට හෝ එයාට කලබල ඇති වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මේ තෘෂ්ණාව වැඩි වෙන්න නෙවෙයි. ඒ බඩ දෙන්න ගන්න දීලා ඇති වෙනකන් නිදිය ගන්න දීලා නේද? එහෙම කරොත් එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඒක අන්තගාමී වෙන්නේ නැහැ. අන්තගාමී අන්තයකට යන්නේ නැතුව මොකද කරන්න ඕනේ තනත්තාගේ මේ වේදනා සංඥා සංකාර විඥානයන් හුරතල් කරලා තියන්න ඕන නම් එහෙම කියන්නකෝ තෝල්දේ නරවලා තියන්න ඕනේ බුද්ධි කරවලා තියන්න බුද්ධි කරවන්න හදන්න නේද බුද්ධි කරවන්න මරවලි ගීත කියන්න ඕනේ අම්රබා බාරවන්න බුද්ධි කරවන්න එහෙමනේ නේද එහෙනම් යම් ප්‍රමාණයකට මේ වෙන වදේ අඩු කරන්ද එයාට යම් ප්‍රමාණයකට ප්‍රණිත භෝජන දී යුතුව තියෙනවා හරිද ඒ කියන්නේ එයා කැමති එයා කැමති ආකාරයේ භෝජනයන් යම් ප්‍රමාණයකට ඒක මේ ආය කියන මම අන්තයකට නෙවෙයි එහෙනම් ප්‍රණීත භෝජන සේවනට එතකොට යාට ඒක දුන්නාට පස්සේ යාගේ හිත සංසිඳිලා නේද යාට කරගෙන යන වැඩ පිළිවෙල කරගෙන යන්න පුළුවන්කම තියෙන ඒකෙන් බාධා වෙන්නේ නැහැ හරිද විදර්ශනාවකට ඉස්සෙල්ලා නෙමෙයි නේද හ්ම් හොඳට හොඳට තේරුම් ගන්න ඕනේ පරිස්සමෙන් නැත්නම් වැඩි ආවෝදයක් ඇති වෙන්න පුළුවන්. හාමුදුරුවෝ ඇති පදම් කන්න දෙන්න කියලා. රස කෑමම දෙන්න කිව්වා. හරි එක පැත්තකින් ස්වාමීන් වහන්සේලා කියනවා රස කෑම හරියන්නේ ආහාර මාත්‍රාන් ගාවති කරන්නේ ඕන්න අද කිව්වා රස කෑම දෙන්න කියලා පටලවා ගනි එහෙම එකක් නෙවෙයි. ඊළඟට දෙවෙනි එක තමයි කියන්නේ උතු සුඛ සේවනතා. මොකද මේ ශරීරය හරියට කිපෙනවා. සමහර අය සමහර අයට උෂ්ණ උෂ්ණ පලාත් කිරීම හරිය අගුණ ඒවා ඉන්න බෑ හිටියොත් එහෙම පුපුරනවා වගේ දැනෙනවා. හරි. ගිනි ගන්නවා වගේ දැනෙනවා. ශරීරේ ගිනි හැදෙනවා. නේද? එතකොට ඒ වගේ පරිසරවල හිටියාම එයාට හිත එකඟ කරන්න බෑ. හිත එක කරන්න බැරිනවා. ඒ වගේ අය මධ්‍යස්ථ පරිසරයකට සීතල පරිසරයකට යන්න ඕනේ. සමහර අය ඉන්නවා උෂ්ණ පරිසරයකට ගියාම හොඳට සනීපයි. නේද? ඒ වටේට සීතල පරිසරයකට ගියොත් වැක් කරනවම තමයි ආයේ හැම වෙලෙම වැක් කරන පටන් ගන්නවා. නේද? අන්නේ කිව්ව තමන්ගේ ශරීරයට ගැළපෙන ආකාර කර්මානුරූපව හම්බෙච්ච ශරීරෙනේ තියෙන්නේ. මේවා එක එක මැෂින් එක එක විදිහේවා. ඒකට ගැළපෙන ආකාරයේ ඍතුවක් තියෙන ප්‍රදේශයක තමන්ගේ භාවනාව එහෙනම් මොකද මේ භාවනාව ගැන කතා කරන්නේ ඔය පස්සද්ධිය ගැන කතා කරන්නේ. නේද? පස්සද්ධිය අවිදවිද කරන එකක්ද? නේද? එහෙනම් මෙන්න මේ පස්සද්ධිය ඇති කර ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? අන්න අර වගේ තැනකට ඒ වගේ ඒ වගේ තමන්ට ගැළපෙන කාලගුණ ස්වභාවය, දේශගුණ ස්වභාවයක් තියෙන මේ දේශයකට ප්‍රදේශයකට තමන් තෝරගන්න ඕන පදිංචිය නැවතීම නැත්තම් භාවනාවට බාධා වෙනවා අධික බාධා ඇතිව ගන්නවා නේද කකුල් පැලෙනවා නේද හම පුරනවා සමහර රටන්ට හරියට පහසු සමහර පරිසරවල ඉන්න සමහරට දියර ගලනවා, සෙම හැදෙනවා, කහිනවා. අන්න සමහර අයට ඒ පරිසර හරිය අමාරුයි. ඉතින් තමන් ඒක තෝරගන්න ඕනේ ප්‍රවේශනේ. හරි තුන්වෙනි එක තමයි පින්නන්නේ ඉරියා ඉරියාපත සුඛ සේවනතා. දැන් මේක ගැනත් අපි හොඳට සාකච්ඡා කරගන්න ඕන දෙයක්. කවුරු? දැන් තරුණ අය වෙනවා භාවනා කරන්න කියලා. එක පාටම පරියන්කේ ඉඳනවා. ඉඳනවා මට උනත් වෙච්ච දෙයක් මම කියනවා මම ඊ වෙනකන් භාවනා කරද්දී සමහර වෙලාවට වෙච්ච දේ තමයි ඉඳගත්තුම අපේ මේ මේක මහ යුද්ධයක් වගේ කොහොමද මේ දැන් කටියත් එක ගිහින් ඉඳගත්තු දැන් කකුල් රිදෙනවා කොන්ද රිදෙනවා අත් රිදෙනවා හරි මීට වැඩි හොඳයි මට කුඹරක් කොටන්න කිව්වා නම් කවුරුහරි මැරතන් එකක් දුවන්න කිව්වා නම් හොඳයි වටපිටවත් බලන්න තිබ්බා මේක හෙල්ලෙන්නවත් බෑ අනිත් පැත්ත බලන්න දී කියලා ඊළඟ දවසේ භාවනා කරන්න යන්න කියලා කිව්වහම නරඹර යනවා වගේ කියන හැඟීමක් ඇති වෙනවා. නේද? ඇයි? අර වේදනා සංසිඳීම වෙන්නේ නැහැ. නේද? ඒ වේදනා සංසිඳෙන්නේ නැති හින්දා ඒක පිළිබඳවට අකමැති කියන සංස්කාරය හැදෙනවා. නේද? එතකොට එහෙනම් ඒක භාවනාවට යොග වෙන්නේ නැහැ. තමන්ට පහසු ඉරියව්වක ඉඳ ගන්න ඕන භාවනා කරද්දී. හ්ම්. පස්සේ පුළුවන් කාය සංකාර සංසිඳෙන්න පුරුදු කරගන්නකොට පස්සේ පල්ලහක් ගන්න පුළුවන්. හරි ඉතලාම දගන්නකොට පහසුම පහසුම ඉරියව්වක ඉඳ ගන්න ඕනේ. මම ඉතින් හැමදාම කියන්නේ රිදෙන්න තීරියව හොයාගෙන ඉඳ ගන්න. හරි පුටු කුඩ ඉඳගෙන නේද ආනාපාන සතියම කරන කෙනෙකුට කොහොමද අපි කියන්නේ? කුදුන් කායම් පරිදාය. කුඩු කය රිදිය තියාගන්න. හැබැයි මෙහෙම රැතේ ඒවත් අන්තයට යන පහසු මීරියව වගේ හොඳ හාන්සි පුටුවක වගේ බේ ඔළුවත් හේතු කරගෙන බාගෙන නේද ඒ අසනීපකාරය වුණනම් ඔන්න එහෙම හොඳයි උණු කයත් තියෙන්න ඕනේ නේද මේ ශරීරයේ පහසු දායක සාමාන්‍යයෙන් අර මොන්ටිසෝරි පුටු වගේ පුටුවක ඒ වගේ චුට්ටක් උස එකක නැත්තම් කොටයක් දාලා නේද තමන්ට හරියට රිදෙනවා නම් ටික කාලයක් යනකම් පරයන්ක හරියට ඉඳ ගන්න බැයි නම් නේද ඒ ඒ විදිහට තමන්ට පහසු ඉරියව්වක ඉඳගත්තා කියලා ඉඳ ගන්න එපා කියලා දේශනාවේ නැහැ. හරිද? ඉතින් ඒක අපි දෙපැත්තම දෝරගන්න ඕනේ බොහොම ප්‍රවේශමයි. කම්මැලිකම් ඇති වෙන්න තියෙන්න දැරීම ඇති කරගෙන යම් කිසි දැරීමක් යම් කිසි සීමාවක් තුළ දරා ගන්නත් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඉරියව් වෙනස් කරන්න ඕන නම් නිදහසක් තියෙන ඕනෑ තරම් එහෙම නීතියක් නෑ භාවනාව කියන්නේ මුලදි පින්නන්නේ අපිට දැනෙන්න ඕනේ මම භාවනා කරන්නේ සැපසේ ඉඳ සුවසේ ඉඳ මිසක දුක නිඳද විඳින දුක් ගොඩ මදිවර තව දුකක් විඳින්න එතෙන්ට ගිහලා හරියනවා නේද එහෙනම් මේක සුවයක් ලබා ගැනීමට කායික මානසික සුවදායක වාසය කරන වෙලාවක් එක දඬුවමක් නෙවෙයි ඒක දඬුවමක් දඬුවමක් වෙන්න බෑ ඒකින්ද අන්න ඒ ඉරියාපත සුඛසේ වෙනතා තමයි මේ කව නැත්නම් සංසිඳවන්න බෑ හරිද අර කටුවක් වුණ වෙන්න ගත්තාම වේදනාව සංසිඳනවද නෑ කියන්නේ පස්සද්ධිය කියන්නේ මොකද්ද වේදනා සංඥා සංකාර විඥානයන්හි සංසිඳීම හරිද කෙලස් පැවිලි බැවිලි වලින් නිවීම කියන එක එහෙනම් හරි ඒ කියන්නේ මේ වේදනා සංඥා සංකාර විඥාන අන්තර්ස්ථාන වෙනවා කියන එකද නෑ නෑ නෑ නෑ ඒවා සංසිඳනවා කියලා කියන්නේ පස්සද්ධිය මොනවද කෙලස් බැවිලි වලින් අයින් වෙනවා කියන එකයි කියන්නේ හොඳයි ඊළඟට මධ්‍යත්ත ප්‍රයෝගතා කියලා කියනවා අන්න ඒ මධ්‍යස්තව යම් යම් යම් සිද්ධීන් කෙරෙහි උපක්‍රමශීලීව මධ්‍යස්ත චින්තනයකට එන්න ඕනේ අපිට. හරිද? මොකක්ද කියලා බලන්න මට මේ මගේ කය නම් සංසිඳව ගන්න පුළුවන්. කොහොම හරි කරලා නේද? කය කියලා කියන්නේ මේ මේ ශරීරේන වේදනා ටික නම් සංසිඳව ගන්න පුළුවන්. නමුත් සංඥා සංකාර දෙක අර තරහකාරයෝ මතක් වෙදර කරපුව මතක් වෙද්දි නේද? එහෙනම් භාවනා කරන කෙනෙක්ම කියලා හිතන්නකෝ මම හදවත භාවනා කරගෙන ඉද්දී කට්ටියක් ඉන්න එහා පැත්තේ එක්කෙනෙක්ගේ වැඩේ සරබර සරබර සරබර ගාලා අන්නර මල්ලා දිනවා. හොඳ මගේ භාවනාවට බාධා වුණා. හරි. දැන් භාවනාවට බාධා වුණා දැන් සද්ද නෑ ඉවරයි. සද්ද ඉවරනාට මෙහි මෙහි සද්දේ. දැන් කොහෙද? මගේ සංඥා සංකාර දෙක සංසිඳෙන්නේ නෑ පාර. මොකද? අර සද්ද අර සද්ද සංඥාව වෙනවා. ඒකත් එක්ක තරහ සංස්කාරයක් හැදෙනවා. හරි. දැන් අර අරගේ සද්ද ඉවරයි. මේක නේද අපි කියන්නේ දෝංකාරය කියලා. මේ සමහර දෝංකාර දෙන තැන් වල කියලා එක සැරයක් හූ කිව්වහම නේද බොහෝ වාරයක් නේද හූ පාර හැනවා. ඒ වගේ අර එක සැරයක් සද්ද දැම්මා මගේ හිතේ ඒක දෝංකාර දෙනවා සංඥා සංකාර සංසිදෙන්න සංසිදී කියලාපු සංඥා සංකාර ආයෙ ගිනි ගන්න පටන් ගත්තා නේද? අපි හරියට නිකන් මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ගිනි ගන්නවා වාගේ නේද ගිනි ගොඩ වාගේ නේද වතුර ඒ ගිනි ගොඩට අවශ්‍ය කරන දේවල් වඩු වටුනත් ඒවා ගිනි ගන්නවා නේද ඒ ගින්න වැඩි වෙනවා එතකොට ඒ වගේ හේතු වෙනවා තමයි භාවනා කරන කෙනාට එහා පැත්තේ සකුන් බෑග්සක් දෙන්නේ නේද ඉතින් මේක දැන් ගිනි ගන්න පටන් ගත්තා දැන් ආය ටික ටික තින් ඕන් සංසිඳීගෙන එනවා එනකොට ආහාරය ආයතර කරපොළ මාර විහිළුවක් එතන තියෙන්නේ. ඈ විහිළුවක් වගේ නේද දැන් නිකන් ඒක. නමුත් ඔක අත්විඳිනවද නැද්ද? අන්න ඒ වෙලාවට පින්නත් මේ මාත්‍රයක් හිතන්න පුළුවන් වුණා නම් අපිට මධ්‍යස්ත මේ තනත්තා මගේ භාවනාවට බාධා කරන්නේ මට මට මගේ කර්මානුරූප මට මේ භාවනාවට මෙයා කරන එකක් නෙවෙයි මගේ කර්මයෙන් හින්දායි මට ඒ බාධා ඇති වෙන්නේ. මට බාධා ඇති වෙන්නේ කර්මයෙන් හින්දා ඒකට හේතුව. මගේ ස්වාමියා හෝ භාර්යාව හෝ දරුවා හෝ අම්මා තාත්තා හෝ කවුරු හරි මතක් කරනකොට මාව සංසිඳෙන්නේ නැහැ. නේද? ගෙදරින් ඉන්න අයගේ සමහර වැඩ හින්දා මාව සංසිඳෙන්නේ නැහැ. නේද? එහෙම තියනවද නැද්ද සමහර ඒවා? නේද? එහෙනම් දෙස්තෝල්තිය තියෙන එක කරන්න ඕනද? කාගේ වැරද්දද? කන්නාඩියේ මූණ බැලුවොත් හිත සංසිඳෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. තමන්ගේ මූණම ගිහලා කන්නාඩියෙන් බලපුවම හිත සංසිඳනවද? මේක හරියන්නේ නැහැ මේ මොකද්ද අපේ මේ හම්බෙච්ච මුණ කියලා හිතෙන්නේ නේද එහෙනම් ආන්ගේ ඒ වුණාට ඒකට අපිට ඒ තරම් ප්‍රශ්නයක් නැහැ ඒක දරාගෙන ඉන්න ඇයි කර්මය කර්මයෙන් මට හම්බුණා දැන් ඉතින් කරන් දෙයක් නැහැ වගේ අන්න වගේ තමන්ගේ භාර්යාව තමන්ගේ ස්වාමියා තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ අසල්වැසියෝ නේද මේවා කර්මය හේතුවෙන් ඇති වෙන කාගේ වැරද්දද අන්න හරි. අන්න මධ්‍යස්ත ප්‍රයෝගතා. හරි මගේම වැරද්ද. එහෙනම් කවුද වැරද්ද හදා ගන්න වෙන්නේ? මොනවාද මගේ වැරදි අතීතයේදී ප්‍රාණඝාත අදත්තාවන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්ප්‍රප්පලාප ආදී හින්දා මට අද මේ වගේ හම්බෙනවා. එහෙනම් මම කාය සංවර කරගන්න ඕනේ. වචන සංවර දුක් ලැබෙන දුක් ලැබෙන හැම නිමේෂයකම තාඩන පීඩන එක එක එක එක නේද එක එක එක එක නොකරපු වැරදි වලට එන නින්දා අපහාස හරි ඒ වගේ නොයේකු දේවල් ලැබෙනකොට නොකල වැරදි වලට බැනුම් අහන්න වෙනකොට අසාධාරණ වලට යටත් වෙන්න වෙනකොට පීඩන ඇති වෙනකොට හැම වෙලෙම හිතන්න ඕන මොකද්ද කර්මය මගේ වැරද්ද මගේ වැරද්ද එදා මම කය වචනය මනස සංවර නොකර ගැනීම හින්දා අද මම දුක් විඳිනවා එහෙනම් මං ලහිලහියේ කරන්න ඕනේ මොකද්ද මගේ කය වචනය මනස සංවර කරගන්න ඕනේ ඉක්මනින්ම සංවර කරගන්න ඕනේ කියලා අන්න ඒ වගේ පින්වත්නි අන්න ඒ වගේ මධ්‍යස්ථ චින්තනයකට එන්න ඕනේ හරිද මේ මධ්‍යස්ථ චින්තනය කියන එක අර ඉස්සෙල්ලා කිව්ව යෝනිසෝ මනසිකාරයෙන්ම සිද්ධ වෙන්න ඕනේ දෙයක් යෝනිසෝ මනසිකාරයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ කෙලෙස් අඩු වෙන විදිහේ මෙනෙහි කිරීමක්. කෙලෙස් අඩු වෙන විදිහේ කර්මය මෙනෙහි කිරීම, අසුභය මෙනෙහි කිරීම ආදී වශයෙන් කෙලෙස් අඩු වෙන ආකාරයේ මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඒකට කියනවා මජ්ජත් ප්‍රයෝගතා කියලා. එහෙම කරන්න වෙනවද නැද්ද? ඉතින් ක්‍රමයක් හදාගන්න. හරිද? දුක් ඇති වෙනකොට හිතේ හැම වෙලෙම බලන්න මේ දුක් නැති වෙන විදිහට මම කොහොමද හිතන්න ඕනේ කියලා. හරි ඒක හොයන්න. හරි මම දෙන අවවාදය. ඒක හොයන්න පින්නත් නේ Tamanට පස්සත්තාප ඇති වෙනකොට පීඩන ඇති වෙනකොට එක එක්කෙනා හින්දා එන්න විශේෂයෙන් විශේෂයෙන් ළඟින් ඉන්න වෙන කවුරක්වත් නෑ ළඟින් ඉන්න අයඳ හරියට පීඩාකාරී තත්ත්වයක් නැති වෙනවා. ඉතින් එතකොට හැම වෙලේම ගවේෂණය කරන්න බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙලාවල් වලදී මෙනෙහි කරන්න කියලා තියෙන්නේ කොහොමද? මට තේරෙන්නේ නෑ. මම හරිය දුකෙන් හිතනවා. මම අඬනවා. නේද? අඬනවා අඬනවා ඒවත් නෑ මම හැමදාම කියන්නේ අඬලා අඬන අඬලා විසඳ ගන්න පුළුවන් නම් ඒ අපි ඔක්කොම කොහෙට හරි එකතු වෙලා නේද ලොකු උත්සවයක් තියලා පින්කමක් කියලා නේද ඔක්කොම එක තැනකට එකතු වෙලා මාතෙන් නම් අපි එකතු වෙලා අඬමු නේද ඉවරක් නැතුව ඉලාපදීදී අඬමු අඬලා හිත සනසවා ගන්න පුළුවන් ඒකද මේ මල කෝලම් වැඩේ ඕනේ නෑ නේද හැම වෙලෙම සිහියෙන් හිතන්න ඕනේ කොහොමද මේක අඩු කරගන්නේ? කොහොමද මේක අඩු කරගන්නේ කියලා හිතන්න. අඩු කරගන්න මෙනෙහි කරන්න ඕනේ විදිහ. මේ හිත රිදෙනකොට තුවාලයක් රිදෙනවා වගේ කියලා. තුවාලයක් රිදෙනකොට අපි හොයන ක්‍රමයක්. මේකට බෙහෙත් දාන්න වේද? මේකට ස්පිරිතාලේ යන්න වේද? ගොඩ බෙහෙතෙන් හරියයිද? නේද? මම Taman දාන්න බෙහෙතක් ඉස්සෙල්ලාම කරගන්නවා. හරියන්නේ නැත්නම් තවත් තහවනවා කියන නේද? මට වැඩි දන්න කෙනෙක් ළඟට යනවා. එහෙනම් ඉස්සෙල්ලාම හිතර දෙනකොට ගොඩ බෙහෙත කරගන්න බලන්න ඕනේ. දන්න විදිහට මෙනෙහි කරනවා. හරිය නැත්තම් කායෙන් හරි ඉක්මනට උපදෙස් ගන්න ඕනේ. තනියම ඉස්මවන් දෙන්න එපා. හරි? ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මොකද්ද කියලා හොයන්න හැම පීඩාවක්ම අයින් කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන හින්දායි අපි එහෙම කියන්නේ. හොඳයි. එහෙනම් අන්න ඒකට කියනවා මධ්‍යත්ත ප්‍රයෝගතා කියලා. ඊළඟට පින්නන්නේ සාරබ්ධතාව පුද්ගල පරිවර්ජනතා. රළු ආකාරයේ වේදනා සංඥා සංකාර විඥානයන් භාවිතා කරන අය ඉන්නවා හරිම රළු විදිහට. හරිද? ඒ කියන්නේ මහා කූර ඡණ්ඩ අය ඉන්නවා. ඒකට ප්‍රාණඝාත කරන අදත්තාදාන කරන කාමයේ වර්ධව හැසිරෙන ඒකටියත් එක්ක අපි හැසිරෙන්න පටන් ගත්තොත් ඒකටියත් එක්ක හැප්පෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපිට සංසිඳීමක් ඇති වෙන්නේ නෑ. ඒ ඒකටිය උපක්‍රමශීලීව මගහරින්න ඕනේ. ඔබ කියනකොට අපිට තියෙන ප්‍රශ්න මොකද්ද? ගෙදරම ඉන්නවා නම් ළඟම ඉන්නවා නම් මම කොහොමද මඟ හරින්න කියලා. ආන්නකොට තමයි යෝනිසෝ මනස්කාරය ඕනේ. මේකත් එක්කම ඉන්නම වෙනවා නම් මනසිකාරයෙන් ඉන්න ඕන අර කර්මය ගැන මෙනෙහි කරලා නේද? કોઈ පැතුලින් හරි විසඳුමක් තියෙනව නැත්තේ නෑ. ළඟම ඉඳගෙන සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒවා හරි වෙහෙසයිනේ. නේද? අපේ යාළුවෙක් ඉන්නවා නම්, පාප මිත්‍රයෙක් කියලා දන්නවා නම්, ගොඩක් ළඟත් නැත්තම් නමුත් මම වැඩියෙන් ආශ්‍රය කරනවා නම් මම මොකද කරන්න ඕන? ඉක්මනට ඉක්මනට බාහිර කරන ක්‍රමවේදය සකස් කරගන්න ඕනේ. හරිද? මොකද ඔයාලා හැම වෙලේම කියන්නේම මොන කවුරු හරි මට බැන්නා. මම ඉතින් මම බැන්න දැන් මගේ මාව රත් වෙලා ඉන්න මාව නිකන් ගිනි ගන්නවා වගේ බැන්නේ. ඒකට මට ඒ බැන්න සංඥා ඇති වෙනවා. සංස්කාරයන් ඇති වෙනවා. මම පැත්තකටලා මොකද කරේ? මෙන්න කරන කර්මය කරන් බන්න මොකද මම රත් කරගන්න ඕනේ කියලා මෙනෙහි කරනකොට අන්න සාරබ්ධ කාය පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ අර ධර්ම කෙනෙක් වෙනවා. මොකද කල්පනා කර කර ඉන්නේ? බලන්න මෙයා මෙහෙම බනවා එහෙමද එහෙම ඉඳලා හරියනවද මෙහෙම මෙහෙම කරන්න ඕකට අපි අතෙන් දියල්ලාගෙන බලමු මෙතෙන් දියල්ලාගෙන බලමු කේලම් කියමු කියලා අපි අර සංසිඳවා ගන්න හදනකොට එයා මොකද කරන්නේ අවුලන අන්න ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඒකයි කියන්නේ ඇයි මට සසරෙන් ගැලවෙන්න ඕන මට ඒ ධර්ම පුද්ගලයන් ගැලවෙන්න නෙවෙයි ඕනේ සසරෙන් ගැලවෙන්න ඕනේ එහෙම හිතන්න ඕනේ නේද මෙයා මට කියන්න දෙන්න හදන්නේ මොකද්ද දැන මනසකින් ගැලවෙන විදිය. ඒ වගේ පස්සබ්ද කාය පුද්ගල සේවනතා. අන්න හදේ කෙනා. මමපත් වෙලා ඉන්නකොට එයා මට උපදෙස් දෙනවා මෙන්න මෙහෙමයි පස්සබ්දය ඇති කරගන්නේ. ඕකෙන් සංසිඳෙන්න මෙහෙමයි අනාත්මය මෙනෙහි කරන්න. මෛත්‍රිය මෙනෙහි කරන්න. කර්මය මෙනෙහි කරන්න. ඇයි? එයා අත්දැකීම් සහිත කෙනෙක් පින්නන්නේ. එයා තමයි වටිනා පුද්ගලයා අපේ ජීවිතේට හම්බෙන්නේ. ඇයි? එයා මේ උපකරණය සංසිඳවාගත්ත කෙනෙක්. එයා මේ උපකරණය අපිට මොකක් කර උපකරණයක් තියෙන එක වර්ධිර ක්‍රියාත්මක කරවෙන්නේ කියලා. අද අපේ ගෙදර තියෙනවා සිලිකෝන් මැෂින් එක. හරිද? මේක මට හදා ගන්න බන්නේ හරියට රසට රසට හැදෙන විදිහට රසට කේක් හැදෙන විදිහට මේක මේක සකස් කරගන්න බන්නේ. මම නොදන්න කෙනෙකුටම කිව්වොත් එහෙනම් මේක හදාගන්න කියලා එයා මොනවා කරයිද? අපේ දැන් දැන් අන්තිමට කිරි නැතුව කෝපි විතරක් තමයි තීර්ථ කෝපි තමයි බොන්න වෙන්නේ එහෙම නැත්නම්. ආ එහෙනම් නොදන්න කෙනෙක්ගෙන් මේක රුපියල් තරම් හරියන්නේ නැහැ. මේක හදලා දෙන්න පුළුවන් කාටද? ඒක හදලා පුරුදු කෙනෙකුට. ඒ වගේ තමන්ගේ මනස පස්සද්ධිය දක්වා පත් කරගත්ත කෙනෙක් තමයි දන්නේ ඒ කියන්නේ එයාලට ඉබේ පහළ වෙන්නේ නැහැ පින්වත්නි. අපි ඔක්කොටම තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවායින් එන පීඩනය. නේද? ඒවා සංසිඳවාගෙන වාසය කරන්න පුරුදු පුහුණු කරපු කෙනා තමයි දන්නේ එයාගේ මැෂින් එක හදාගත් රීතිය. නේද? අන්න ඒ වගේ කෙනෙක් තමයි පස්සබ්ද කාය පුද්ගල පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේ ආශ්‍රය කරනට ඔයාලා හැම වෙලේම අපිට උපදෙස් දෙන්නේ කොහොමද? සංසිඳිලා ඉන්න විදිහ. ඕනම තත්වයක් යටතේ සංසිඳිලා ඉන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරපු කෙනා තමයි දන්නේ ඒ ක්‍රමය මොකක්ද කියලා. තේරෙනවද? එහෙනම් අන්න ඒ පුද්ගලයන්ව ආශ්‍රය කරන්න ඕන අපි. එවැනි පුද්ගලයෝ ආශ්‍රය කිරීමෙන් අපිට පුළුවන් අපේ කය නේද? කාය චිත්ත ප්‍රසද්ධිය ඇති කරගන්න. මොකද කියන්නේ අපි මේවා කරනවද දන්නේ නැහැ. දැනගෙන එකින් එක දැනගෙන එකින් එක දැනගෙන මේවා අපේ ජීවිතේට ඒකට මම මතකද බොජ්ජංග බණ ටික පටන් ගන්නකොටම කිව්වා නේද වැඩ කරන්න ලෑස්ති වෙන්න දැන් දැන් වැඩ ආරම්භ කරන්න වෙලාවයි කියලා. හරිද අපි බොහෝ බණ ඇහුවා. කියලා අපි කිව්වා දැන් දැන් වැඩ කරන්න ලෑස්ති වෙන්න අවබෝධය දක්වා හිත අරගෙන යන්න කියලා. ඊළඟට හත්වෙනි එක තදදි මුත්තතා කියලා කියන්නේ පින්වත්නි දැඩි අදිස්ථානයක් දැඩි නැමිලා නැමිච්ච හිතක් ඇති කරගන්නවා. ඒ පැත්තටම බරට හිතක් ඇති කරගන්නවා. මං කාය ප්‍රසද්ධිය චිත්ත ප්‍රසද්ධිය ඇති කරගන්නවා. ඇති කර ගැනීමට අවශ්‍ය සියලු දේ සිද්ධ කරගන්නවා කියලා හැම වෙලෙම හිතෙන් අර අපි අදිස්ථානය කරගෙන මේකම කරනවා මේකම කරනවා මේකම කරනවා කියලා ඉන්නේ. ආන් ඒ විදිහට ඇති කරගන්න ඒ පැත්තටම නැඹුරු වෙච්ච සිතට කියනවා තදින් මුක්තතාවයේ තදින් ගත අදිස්ථානය තදින් නැඹුරුව කටයුතු කරන බව. හිතෙන්ම ඇති කරගත්ත ඒ පැත්තට නැඹුරු භාවයට කියනවා තද විමුක්තතාවය කියලා. එතකොට මේ කාරණා හත මොනවාද කාරණා හත? පළවෙනි එක ප්‍රණීත භෝජන සේවනතා. උතුසුක සේවනතා. ඊළඟ ඉරියාපත සුඛ සේවනතා. තේරෙනවද එහෙම කියවම නේද? හරි හොඳ ඒ කියන්නේ සංසිඳන ආකාරයේ මධ්‍යස්ථ ආහාරයක් ගන්නවා. ඒවා Tamanට ගැළපෙන ඍතුවක් සහිත ප්‍රදේශයක වාසය කරනවා. ඊළඟට සංසිඳන ඉරියව් භාවිතා කරනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් මධ්‍යස්ථ චින්තනයකට එනවා මේ අර එක එක එක උපක්‍රමශීලීව හිතනවා මධ්‍යස්ථව. මධ්‍යස්ථ ප්‍රයෝගතා. ඊළඟට සාරබ්ධ කාය පුද්ගල පරිවර්ධනතා. පස්සබ්ධ කාය පුද්ගල සේවනතා සහ තදිදි මුත්තතා මේ ඔක්කොටම හේතු වෙන්නේ යෝනිසෝ මනසිකාරය නේද? ඉතින් ඒ විදිහට කරගෙන ගියොත් අපිට මේක සංසිඳව ගන්න පුළුවන්. හ්ම් සසර ජීවිතයේ ලැබිය හැකි භාග්‍ය සම්පන්න අවස්ථාවක් තමයි මේ උදා වෙන්නේ. හ්ම් කාය ප්‍රසද්ධිය, චිත්ත ප්‍රසද්ධිය ඇති වෙනකොටයි පින්වත්නි හිතට පුළුවන් වෙන්නේ ඒ කාර්මණකින්ද. හරිද? අපේ හිතට එක අරමුණක ඉන්න එක අරමුණක යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න කය හිත සංසිඳන නේද අම්මෙකුට තාත්තෙකුට වැඩ කරන්න බෑ දෙපැත්තෙන් අදින දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ දැන් හරියට හිතුවක්කාරව කටයුතු කරන දරුවෝ දෙන්නෙක් ඉන්නවා අම්මලා ඇස් වෙනවා රචනාවල් ලියන්න පොතක් ලියන්න ඇස් වෙනවා පුළුවන්ද චූට්ටක් ලියනකොට අර පැත්තෙන් මෙයා අදිනවා හැදලා ඉවරලා අර කරලා දෙන්න මේක කරලා දෙන්න කියනවා ඊට පස්සේ ආයෙ අන්තංගම මේක කරලා දීලා ආයෙ ලියන්න ගන්නකොට මෙයා මේ පැත්තෙන් අදිනවා නේද එයා වැඩ කරන්න හම්බෙන්නේ නෑ. එහෙනම් සිතට එක ආරම්මණයක ඉන්න දෙන්නේ නෑ ප්‍රසද්ධිය නැත්තම්. නේද? ඒ කියන්නේ සමාධියක් ඇති කරගන්න හම්බෙන්නේ නෑ කියන එකයි. සමාධියක් ඇති කරගන්න හම්බෙන්නේ නෑ කියන එක. සමාධිය නැති තැන ප්‍රඥාව නෑ. සමාධිය නැති තැන ප්‍රඥාව නෑ. එහෙනම් අපිට අවබෝධයට මේ කාය ප්‍රසද්ධිය, චිත්ත ප්‍රසද්ධිය කියන වේදනා සංඥා සංකාර විඥානයන්ගේ කෙලෙස් දැවිලි වල නිවීමක් සංසිඳීමක් යම් සංසිඳීමක් යම් නිවීමක් අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය වෙන අවබෝධය සඳහා එන්නේ ඒ පාස්සද්ධිය යම් අවස්ථාවක විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධ නිස්සිත වූ වසංග පරිණාමී වූ පස්සද්ධිය කියලා කියන්නේ මාර්ගාංග බවට පත් වෙනවා. ඒ කියන්නේ අර මම එදා කියලා දුන්නා ඔය කලින් උපදි විවේක කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියන තුනයි විවේක කියලා කියන්නේ. එතකොට මේ මාර්ගාංග බවටපත් වෙනවා කියලා කියන්නේ මාර්ගසිත පහළ වෙන වෙලාව වෙනකොට පස්සබ් ඒ මොහොතේ යෙදෙන පස්සබ්දයට කියනවා පස්සබ්දි සම්බොජ්ජංගය කියලා. හරිද? එහෙනම් එහෙනම් ඒ දක්වා අපි ඒක වර්ධනය කරන්න ඕනේ. වර්ධනය කරන්න ඕනේ. පස්සබ්දි සම්බොජ්ජංගය දක්වා වර්ධනය කරන්න ඕනේ. ඉතින් මේක කරන්න බැරි දෙයක්ද? පුළුවන් දෙයක්. ලේසිද? ලේසි නෑ මාපේ. නේද? ලේසි නෑ. හැබැයි කරන්න බැරිද? නෙවෙයි. එහෙනම් ඉතින් කරන්නයි තියෙන්නේ. හොඳයි. හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරන විශේෂයෙන්ම අද මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වත් අත්තන් කල්පනා කරන්ඩ ඔබ හැමදෙනාටම මේ පින්වත් හැමදෙනාටම මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසටම අරගෙන එන්න දායක වෙච්ච මේ මදිරිය වාසය කරන පින්වත් අත්තන්ගේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ඒ පින්බර දායකත්වයෙන් තමයි මේ ධර්ම දේශනාව මේ හැමදෙනාටම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු දායකත්වය ලබාගත් මේ පින්වත් පිරිසට අන් අයගේ අවබෝධය සඳහා උදව් කරපු මේ පින්වත් පිරිසට මේ අත්ංගේ අවබෝධය සඳහාම ඒ මහඟු පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.